තෙරුවන් සරණයි භවනිත්ති සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 345 වෙනි පිටුව රාද සංයුත්තේ භවනිත්ති සූත්‍රය එකත් පසක වුන් රාද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙලසල කළ වහන්ස භවනිත්ති භවනිත්ති කියනු ලැබේ වහන්ස භවනිත්‍ය නම් කවරත්ද භවනිත්ති නිරෝධේ කවරේදයි රාදය රූපෙහි යම් ඡන්දයක් නම් රාගේ යම් නන්දියෙක් නම් තෘෂ්ණායෙක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අදිෂ්ඨාන අභිනිවේෂ අනුසය කෙනෙක් වෙද්ද මේ භවනිත්‍යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනිත්‍ය නිරෝධේ වේ. වේදනා සංඥා සංකාර විඥාන ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තෘෂ්ණායක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අදිස්ථාන අභිනිවේෂ අනුසය කෙනෙක් වෙද්ද මේ භව නිත්‍ය කියනු ලැබේ. ඔවුන්ගේ Nirodhayin භව නිත්‍ය Nirodhe වේ. දැන් මේ සූත්‍රය දිහා බැලුවාම ඔබට වැටහෙනවා රූපේ තමයි බුදුන් වහන්සේ කතා කරන්නේ. රූපේ යම් ඡන්දයක්, යම් රාගයක්, යම් නන්දියක්, යම් තෘෂ්ණාවක්, යම් උපාදාන කර ගැනීම, අබිනිවෙස, අදිෂ්ඨාන, අබිනිවෙස ඒ කියන්නේ මේ මේ ඔබට තේරෙන විදිහට කතා කරනවා නම් මේ සූත්‍රය තුල පැහැදිලි කරන්නේ රාධ භික්ෂුන් වහන්සේට රාධ භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්නය තමයි භව නිත්‍ය අනුකමාත කියන එක. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා රාධ රූපේ ඇත්ත කරගෙන ඉන්නවා නම් යම් කෙනෙක් රූපයට ඇලෙනවා නම් රූපයට තෘෂ්ණාව උපදිනවා නම් රූපයට කැමැත්තක් තියෙනවා නම් අන්න ඒ කෙනාට ඒ නිසාම උපදින ඒ අල්ලා ගැනීම උපාදාන වීම නිසාම ඇති වෙන. ඒ අනුශේ ධර්මය. ඒ ඒ නිසාමයි එයමයි භවනිත්‍ය කියලා කියන්නේ. ඒ විදිහටම සංඥා සංකාර විඥාන කියන්නේ. එතකොට අපි කල්නුත් කිව්වා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අවසානයේ මේ ස්කන්ධ පංචකයේ රූපයම තමයි විඥානයේ අවසානයේ දැන ගැනීම කියන්නේ. මේ පහෙන්ම සිද්ධ වෙන්නේ දැන ගැනීමක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් ගැන පැහැදිලි කරන්නේ ඒ ඔබ ගලප ගන්න පහසුයි දෙයක් බවට පත්වෙන ආකාරය. ඒක චිත්තමය ස්වභාවයක් නම් උපාදාය රූප කියන්නේ ඒ චිත්තචෛසික කියන්නේ බාහිර තියෙන දේවල් නෙමෙයි. අපේ සිත ස්කන්ධයේ තියෙන්නේ කොතනද? එතන සිතක් තියෙන්නේ. ස්කන්ධය නිසා හටගන්නේ ස්කන්ධානම් පාතිභාවෝ ආතනම් පටලවෝ අයංගුච්ච ජාති. ඒ කියන්නේ සිතක පහළ වෙන්නේ උපාදාය රූප. ස්කන්ධය නිසායි අපි අසා දෙන්නේ ඇසෙන් අපිට දකින්නේ. එහෙනම් ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි අපේ චිත්ත අවබෝධයක්. ඒතර උපාදාය රූප කියන්නේ සිතක හැදෙන රූප සංඥාවක්. සිතක හැදෙන චිත්ත රූපයක්. අපි ඒක ඇසුරු කරන්නේ. අපි බාහිරට යන්නේ නැහැ. සිතට කවදාවත් බාහිරට යන්න බෑ. අපේ හිතට බාහිරට යන්න බෑ. අපේ හිතට යන්න පුළුවන් උපරිම සීමාව තියෙන්නේ ඇහ, කන, දිව, නාසය, කය, මන. එයින් පිනවීම පමණයි සිතට කළ හැක්කේ. සිතට වතුර බොන්න බෑ. සිතට වතුර තිබාවට සිතට කවදාවත් වතුර බොන්න බෑ. ඒ මනසට ඇසුරු කරන්න පුළුවන් ධම්ම විතරයි. මනෝවිඤ්ඤාණයට බෑ බාහිරට එන්න. ධම්ම කියන්නේ ඇසෙන් එන අරමුණු, ශබ්දයෙන් එන අරමුණු, කනෙන් එන අරමුණු, ඒ වගේම ගන්ධේ, නාසයෙන්, දිවෙන්, කයෙන් එන අරමුණු. ධම්ම කියන්නේ මනසේ ස්කන්ධ වේදනා සංඥා සංකාර. ඒව විතරයි ඇසු කරන්න පුළුවන් මනසට. එතකොට අපි හැම දෙයක්ම දැනගන්නේ විඥානේ. විඥානේ මනෝ විඥානේ. ඒ බාහිරට එන්නේ ආයතන වලට එහාට විඥානෙට එන්න බෑ. එතකොට චක්කු විඥාණයට වර්ණ ඇසුරු කරන්නේ. සෝත විඥාණයට ශබ්දය ඇසුරු වෙන්නේ. එතකොට ජීවා විඥාණයට රස, ඝාන විඥාණයට ගන්ධය. එතකොට කාය විඥාණයට පහස, උණුසුම සීතල. එතකොට මනෝ විඥාණයට ඇසුරු කරන්න පුළුවන් ධම්ම විතරයි. ඒව සිතුවිලි. චිත්තචෛසික. ඒකයි චිත්තචෛසික කියන්නේ. චෛසික කියන්නේ සිතුවිලි. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ චෛසික. සිතුවිලි. මනසට බෑ සිතෙන් බාහිරට එන්න. බඩකිනි වුණාට මනසට බත් කන්න බෑ. වතුර තිබහා වුණාට තිබහට මනසට වතුර බොන්න බෑ. අපි වතුර දාන්නේ කටට. ඒ යනවා බඩට ආමසයරා. කටට දැනෙන්නේ ඒ සීතල උණුසුම ඇහැට පේන වර්ණය කනට ශබ්දය නාසයට ගන්ධය දැන් වතුර බොන්න පුළුවන්ද ඇහැට බෑ. වතුර බොන්න පුළුවන්ද කනට? බෑ. වතුර බොන්න පුළුවන්ද නාසයට? බෑ. වතුර බොන්න පුළුවන්ද එතකොට මේ ජීව විඥාණයට? ඒත් බෑ. වතුර යනවා මස්සෙට. අපි වතුර බොනවා කියන්නේ මොකද්ද? එතකොට මේ තිබා කියන්නේ මනෝ විඥාණයෙන් එන සංඥාවක්. එතකොට ඒකට වතුර බොනවා කියන්නේ ඇත්තටම මනසට වතුර බොන්න බෑ. මෙතන තියෙන හුදෙක් ක්‍රියාවලිය දකින්න ඕනේ. ක්‍රියාවලිය දකිනකොට ඔබට තේරෙනවා මේ ආත්මීය මම මම බොනවා මට තිබහයි මේ සේරම ඇත්තටම හොඳට බැලුවාම ගලපලා මේ දෘෂ්ටියක්. මේක මායාවක්. එහෙම දෙයක් නැහැ. මෙතන එකතු වී අපි විසි මේක මායාව හැදෙන හැටි තමයි දකින්න ඕනි. අර ගිනි පැලැල්ල ඔබ දන්නවා රෙදි පාංකඩ ටිකක් එකට ගුලි කළ ගැට ගහලා ඒකට දුම් තෙලක් කරලා ගිනි තියනවා. අර පෙරහැරවල යන ගිනිවල කරකවන ඒකේ නූලකින් ගැට ගහලා කම්බියකින් වෙන නූලකින් වටේට කරකවනවා. කැරකුවාම අපිට ගිනි වලල්ලක් පේනවා රාත්‍රියේ. නමුත් ගිනි වලල්ලක් කොහෙවත් නැහැ. තියෙන ගිනි බෝලයක්. මෙන්න මේ වගේ තමයි මේ සංඛාරා. එහෙම නැත්නම් සිතුවිලි. මේ ගිනි වලල්ල වගේ. සංඛාරා සත්‍යයක් නෙමෙයි. සංඛාරා කවදාවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතුවිලි කවදාවත් සත්‍යයක් වෙන්නේ නමුත් අපිට පේනවා ගිනි වලල්ලක්. මෙන්න මේ වගේ තමයි සිත. සිත හැදෙන හැටි. නමුත් අපි මෙතන තියෙන්නේ ගිනි බෝලයක්. අපිට කවදාත් ගිනි බෝලේ පේන්නේ නැහැ. අපිට පේන්නේ පොතක්, මේසයක්, පුටුවක්. අපිට සම්මුතියයි පේන්නේ. ප්‍රඥාප්ති සම්මුති. සංඛාරව විසින් ගොඩනගපුවා. නමුත් ප්‍රඥාප්ති සම්මුති කියන්නේ විඥානයේ දැන ගැනීම. අපි විසින් හදාගත්ත සම්මුති නාමේ. එහෙම දේවල් බාහිර නැහැ. ඒක සංඛාරයක් කියන්නේ නිසයි. සංඛාරයක් කියන්නේ පවතින දෙයක් නෙමෙයි. සංඛාරයක් කියන්නේ මායාවක්. මා රූපමංච විඥාන. විඥානයේ අවසාන දැන ගැනීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ සංඛාරයෙන් හදන දෙයයි. විඥානයේ දැන ගැනීම වන්නේ. හැඩතලයේ වේදනාව කියන්නේ හැඩතලය. මේකේ අධියර දෙකක් තියෙනවා. වට්ටං වට්ටති. සිත හැදෙන ආකාරය දකිනවා නම් පැහැදිලිවම දකිනවා නම් කෙනෙක් ඇසට වර්ණයක් කෙනකොට ඒ ඉන්නේ කිරණයක්. ඒ කිරණේ කිව්වේ නෑ මම පොතක් මේසයක් කියලා. නමුත් මේ චක්කු විඥාණයෙන් එන මේ කිරණේ මනසට ස්පර්ශ වෙනවා. ඒකයි මෙතන ස්පර්ශයක් තේන්නේ. පටික සම්පස්සයට අදිවචන සම්පස්සයක් කියන්නේ මේ මනසට ගැටෙන්නේ කිරණයක් ඒකෙන් සිතුවිල්ලක් උපදිනවා අදිවචන සම්පස්සය. ඒ ආකාර එලිංග එනිමිති ඒ ಉದ್ದೇಶ ඇති කලි ඒ ආකාර එලිංග එනිමිති ඒ ಉದ್ದೇಶ ඇති සිතුවිලි උපදිනවා. චෛතසික චිත්ත චෛතසික චක්කු විඥාණයට ඇතුලෙන් ඇති වෙනවා වේදනා සංඥා සංකාර ඔස්සේ මනෝ විඥානය දැන ගැනීම. මෙතන චක්කු විඥානය කිව්වේ නෑ පොතක් කියලා. වට්ටම් වට්ටති කියෝ පළවෙනි වටයක් කැරකෙනවා. ඒ කියන්නේ ආයතන වලින් මුලින් එනවා කිරණ ආලෝකේ. ඒක දන්නේ නෑ මොනවද කියලා. දෙවනි වටේ තමයි දැන ගැනීම සිද්ධ වෙන්නේ මනෝ විඥානේ නැවතත් ආයතන හදාගෙන එළිය බලනවා අර තියෙන්නේ ඒක කියලා. ඒකයි වට්ටම් වට්ටති කිව්වේ. අපි කියනවා ටෙනිස් බෝලයක් බිත්තියට ගැහුවොත් නැවත අතට ඇවිල්ලා පොළාපන්නවා කියලා. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. අපි හිතනවා මේ එකපාරම එන දේ අපිට පේනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අපිට එන දේ අපි නැවත ගිහි අපි හදාලා බලනවා. මේක වට දෙකක් කැරකෙනවා. මේ තමයි දර්ශනේ. මේ අපිට පෙනීම සිද්ධ වෙන්නේ කොහොමද කියන දේ දකිනවනම් ඔහු ඒ දර්ශනේ මනාකොට අවබෝධ කරගත්ත කෙනෙක්. ඒකයි යථාභූත ඥානය කියන්නේ. යථාභූත ඥානය කියන්නේ යථා ස්වභාවයේ පේනවා. අපි දැක්කේ එළිය තියෙන දේ නෙමෙයි. අපි හිතින් හදාගත්ත දේ. අපිට කවදාවත් එළිය තියෙන දේ පේන්නේ අපිට පේන්නේ සිතුවිල්ල, පොත, මේසේ, ඇඳ, පුටුව, දරුවා, ගේ හැම හැම දෙයකම ප්‍රඥප්තියක්. ඒක එළියේ නැහැ. මෙන්න මේ අවබෝධය තමයි බාහිර දෙයක් නැති නැති බව දැකීමයි බෞද්ධ කියන්නේ. ඒකයි අන්ත දෙකක් පෙන්ලා බුදුන් වහන්සේ බණ කියන්නේ අජ්ජත් බහිද්දා කියලා. බාහිර අන්තේ නෙමෙයි අපි දකින්නේ. අජ්ජත් කියන මේ මේ පැත්තේ අන්තේ. නමුත් මේ අන්තෙත් ඇත්තක් නෙමෙයි හදාගන්නේ බාහිර නිසා. මේ එන එන ආරම්මණයටයි මේ හදාගන්නේ. ඒක මායාවක්. ඒක හදාගත්ත දෙයක් සංඛාරයක්. ඒක සත්‍යයක් නෙමෙයි. මෙන්න මේ රැවටීම අති මහත් රැවටීමක්. මේ ලෝකයේ ජනගහණය මනුස්ස ජනගහණය කෝටි 800න් කෝටි 800ම තමන්ගේ හිතේ ලෝක හදාගෙන මායාවක රැවටිලා ඉන්නේ. සත්‍ය පේන්නේ කිසිදාක. ඒ දැකීම පහසු නෑ. සුකරනෝයි. දැන් ඔබට පැහැදිලි. අපි හදාගෙනයි බලන්නේ. ඒකයි පේනවනේ මේ හිතනවා කියන්නේ. වට්ටම් වට ඇති කියන්නේ මේ ධර්මයේ තුල තියෙන මාණික්‍ය රත්නේ. වට දෙකක් කැරකෙනවා කියන එක. එන ආලෝක කිරණේ අපි විසින් හදාගෙන නැවත යවලා බලනවා. පළවෙනි එන ආලෝක කිරණේ ආයතනේ පළවෙනි මුලින්ම ආයතනය කියන්නේ ඇසනේ. ආයතනය කියන්නේ ආයතන ක්‍රියාවලියක්. ඇස කියන්නේ මස් ඇස නෙමෙයි. මැරිච්ච කෙනාටත් ඇහක් තියෙනවනේ. පේන්නේ පැයි පේන්නේ නැහනේ. ඒ කියන්නේ පේන බවට. මස් ඇහ නෙමෙයි. පේන බව කියන්නේ. ඒතර පේන බව මුලින්ම එන්නේ ආලෝක කිරණේ. ඒක දන්නේ නැහැ. චක්කු විඥානේ හඳුනන්නේ නැහැ කියන්නේ නිසයි ආයතන විඥානේ ප්‍රඥප්ති සම්මුති නැහැ කියන්නේ නිසයි නමුත් අපි සිතින් හදාගෙන මනෝ විඥාණයෙන් ප්‍රඥප්ති නැවත බලනවා මේක වේගවත්ව අපිට පේන එකපාර අපිට එන එක දැක්කා වගේ එහෙම නෙමෙයි අපි සම්මුතිය දකින්නේ. අපි හදාගත්ත ප්‍රඥප්තිය අපි පරණ මතකයේ තමයි දකින්නේ. අපේ පෙර සංඥා තියෙනවා. අපේ පෙර සංඥා මේ එන ඇඩතල එනකොටම සංඥාවක් අපේ පෙර සංඥාවේ නම නමක් එනවා. කලින් සංඥාවක් එන්නේ. පුරාණේ අපි අතීතයේ ජීවත් වෙන්නේ. අපි කලින් ආපු සංඥාවක් නැවත මේ තියෙන්නේ කියලා අපි ඒක නමක් දාගන්නවා. අපි රවටිලා ඉන්නේ. අපි මේ ලෝකේ වර්තමානයේ කියලා හිතාගත්තට වර්තමානයේ කවදාවත් අපි දකින්නේ නැහැ. අපි හැම මොහොතෙම අතීත සංඥාවක ජීවත් වෙනවා. ඒ සම්මුති ප්‍රඥප්ති මායාවක් සත්‍යක් නෙමෙයි. මේක හොඳින් දකින්න අපි නැවතත් ඇහැ ඇරලා බලන්නේ දෙවෙනි වටේ ඒකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා කියන්නේ නිවන් දකින්නේ අපි සම්මුති ප්‍රඥප්ති හදලා බලන එක නවතිනවා මුලින් එන වටේ කැරකෙනවා දෙවෙනි වටේ කැරකෙන්නේ එතකොට අපිට මේ වට දෙකම කැරකුණත් එක වටයක් වගේ තමයි පේන්නේ අර ගිනි වලල්ලේ සංඛාරය වගේ නමුත් මේක ගැලවිලා ගිනි බෝලේ පේනවා එතකොට පේනවා එහෙම වලල්ලක් නැති බව. එතකොට සම්මුති ප්‍රඥප්ති බිඳ වැටෙනවා. බාහිර සම්මුති ප්‍රඥප්ති නැති බව දකිනවා. පොත කියලා දෙයක් බාහිර නැති බව දකිනවා. අන්න ඒකේන යථාභූත ඥාණයෙන් දකිනවා. සලායතන නිරෝධෝ නිබ්බහනෝ කියන්නේ ආයතන හදාගෙන බාහිරට රැවටිලා බාහිර බලන්නේ යන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. මායාවෙන් නිදහස්. මායාවෙන් මිදෙනවා. ඒකයි මේ ධර්මයේ තුල හැම තැනම ඔබට අහන්න ලැබෙන්නේ හැම තැනම බුදුන් වහන්සේ දේශනා කරන්නේ රූපය අනිත්‍යයි කියලා. ඒකයි අනිත්‍ය. රූපේ සත්‍යක් නෙමෙයි. ඔබට මේ පේන ඇහෙන දැනෙන ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පහස රූප මේ හැම එකක්ම රූප කියන්නේ ආරම්භණයක්, අරමුණක්. දැන ගැනීමක් නම් එතන රූපයක්. ඒකයි රූපය කිව්වේ බාහිර සියල්ලම භවය කියන්නේ මේ සේරම මේ මොහොතේ යමක්ද ඔබට පේන්නේ යමක්ද ඔබට ඇහෙන්නේ ඒක දෙයක් කර ගැනීමයි භවය කියන්නේ ඒකත් මානසිකාරයක් චිතින් අදාගත් එකක් ඔබ කවදාවත් ඔබේ සිතින් පිටට ගිහිලා නැහැ රාදේ රූපේ යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් යම් උපාදාන යම් අදිෂ්ඨාන අභිනිවේෂයක් රිංගීමක් එන ආරම්මණයට ඇතිනම් එය භවනිත්‍යයි කියනු ලැබේ. මෙන්න මේ පොණෝ භවිකා නන්දි රාග සාගත තත්‍රාත්‍රාබිනන්දනී කියන්නේ තණ්හාවේ ස්වභාව කියලා පෙන්වුවේ යමක් ඔබ මේ මොහොතේ සිතට එයි ධර්මුණක් ආරම්මණයක් ඒ වර්ණයක් කියලා උදාහරණයක් ගත්තොත් ඔබ දැන් සිතට එන අරමුණ පොත පේන එක. ඒක තමයි සිත. දැන් පොතක් ඔබට පේන්නේ නැහැ කියන්නේ ඔබ පොතක් කියලා ගත්තොත් මොකද වෙන්නේ? රවටුනොත් මොකද වෙන්නේ? ඒ එක්කම ලොකු කතාවක් හැදෙනවා. ඔබ පොත බාහිර තියනවා කියලා ගත්ත ගමම ඔබ රැවටිලා පොත් කියලා දෙයක් බාහිර නැහැ පළවෙනි එක. දෙවෙනි එකේත් එක්කම තියෙන තණ්හාව උපදිනවා. ඒ කියන්නේ ඇලෙනවා, ගැටෙනවා කියන එක ඊගාවට මේක සකස් වෙන්නත් හේතු වෙනවා. ඒකයි නන්දි රාග සාගතා කියන්නේ. අත අත්‍රාභි එතන එතන සකස් වෙනවා. තත්‍ර අත්‍රා අභිනන්දනී. පොනෝ භවිකා මේක පොනෝ භවිකා කියන්නේ මෙන්න මේ මෙන්න මෙතන තියෙන මේ මේ සත්‍ය කර ගැනීම දෙයක් තියෙනවා කියලා ඒ එන ඒ ගැනීම භවනිත්‍ති කියලා කියන්නේ. මේ භවනිත්‍ති සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්නනවා මේ මේ බාහිර ඇත්ත කර ගැනීමමයි මෙතන භව නිත්‍ය වෙන්නේ. ඒකේ සත්‍ය දකිනවා නම් කෙනෙක් ඒක නෑ එතනින් මිදෙනවා. ඔවුන්ගේ Nirodhen භවනිත්‍ය Nirodhe වේ. සත්‍ය දැකීමෙන් භවනිත්‍ය Nirodhe වේ. ඇත්ත කර ගැනීම නිසායි භවනිත්‍යක් සිද්ධ වෙන්නේ භවයක් හැදෙන්නේ. නමුත් ඒ සත්‍ය දකින කෙනාට භවයේ සැදෙන්නේ නෑ භවනිත්‍ය Nirodheට යනවා. දැන් මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ. ඒතකොට ස්කන්ධයන් කියන්නේ සිත හැදෙන, සිත තුලයි හැදෙන්නේ. බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සැප දුක් නෙමෙයි. මේ වේදනා සංඥා සංඛාර කියන්නේ මේ සැප වේදනා දුක් වේදනා ඒවා හැදෙන්නේ භවය හැදුනට පස්සේ. එහෙම වුණොත් ඒක රැවටිලා ඉවරයි. එහෙම වුණොත් දුකයි. උපදින්නේ. පොත හැදුනොත් එතන දුකයි උපදින්නේ. බාහිර පොතක් තියනවා කියලා රැවටිච්ච ගමම්ම ඒත් එක්කම දුකයි ඉපදිලා තියෙන්නේ. සප දුක්ඛන් දුක දුක්ඛන් දෙකම දුකයි. ලෝභ දේශ මොහ සිතක් උපදිනවා. එහෙම වුණොත් කර්මපතයක් හැදෙනවා. පින්පව් කුසල් ලකුසල් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර වචී සංඛාර කාය සංඛාර මනෝ සංඛාර බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් විතරයි හටගන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ සමුච්ඡේද ප්‍රහාණයක්. සම්පූර්ණයෙන්ම තල්ගහ හිස සිඳලා දැමීමක්. නැවත හටගන්නේ නැවත මේ මේ සමුච්ඡේද ප්‍රහාණයක මුල් සිඳ දැමු වාසේ ගස සිඳ දැමීමක් තියෙනවා. නැවත සන්නහවට උපදින ඉඩ නැති වෙනවා. ඒ කියන්නේ නැවත පොත කියලා දෙයක් හටගත්තොත් එතන තන් ඒ බාහිර දෙයක් තියෙනවා කියලා අරගෙන අවබ දකින්න අද සමාජයේ බොහෝ අය බාහිර මේ පොතේ අනිත්‍ය දකින්න යනවා. රූපේ අනිත්‍ය දකින්න යනවා. රූපේ ඇත්ත කරගෙන රූපේ අනිත්‍ය දකින්න යනවා. මේක නිස්සාරයි මේක කැමැත්ත ඉෂ්ට කරන්නේ එහෙම කියලා නිවන් දකින්න බෑ. හැබැයි තදංග ප්‍රහාණයක් හිත සමනය වෙනවා. යට යනවා ටෙනිස් බෝලේ වතුරේ ඔබාගෙන හිටියා. නමුත් සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. නියම නියමාකාරයෙන් ඔබ නිවන් මඟ යනවා නම් ඔබට බාහිර දෙයක් හමු වෙන්න බෑ. උද්‍යව්‍ය ඥානෙට එන්න ඕනේ. ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. උදේවැය ඥානෙ දකින්න ඕනේ. උදේවැය ඥානෙ දකින්නවා කියන්නේ මේ මොහොතේ එන අරමුණේ මේ හැම ධර්ම මුළු ධර්මස්කන්ධයම බුදුන් වහන්සේ දේශනා කරන්නේ එක ආරම්මණයක් තුලයි. චිත්තක්ෂණයක් එක්ෂණයක සිත දකින්න කෙනාට එක්ෂණික සිතක උදේවැය දකින්න කෙන කෙනාට සම්මුතිය තුල මරණයක් හමු නොවේ කියේ ඒකයි. සම්මුතිය තුල කතා කරනවා මරණයක් ගැන. මේ ඉපදෙන කෙනෙක් ඉන්නව අවසානයේ මැරෙනවා. එහෙම දෙයක් මේ ධර්මය අවබෝධ වෙන කෙනෙකුට හම් වෙන්නේ නැහැ. මේ මොහොතේ යම් සිතක්ද උපදින්නේ ඒ සිතේ මොහොතේම සත්‍ය දැකලා මිදෙනවා. ඒ Nirodhයට යන කෙනා සත්‍ය දකින්න කෙනා. එක්ෂණික සිතේ උදේවැ දකින්න ඥානෙ. ඉතින් ඒ ඒ ඒ සත්‍ය දකින්න කෙනා තමයි නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නේ. ඉතින් ඒ සූත්‍රය තුල පෙන්නන්නේ භවනේ සූත්‍රය තුල මනහකොට රූපයේ යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, උපාදාන වීමක්, අබිනිවෙසක් තියෙනවා නම් ඒ භව නිට්ටයයි කියනු ලැබේ. ඔවුන්ගේ Nirodhen භව නිට්ටි Nirodhe වේ. මෙලෙස අනුසය කෙනෙක් වෙද්ද තෘෂ්ණාව යම් උපාදාන කෙනෙක් සිත අදිෂ්ඨාන අබිනිවෙස අනුසය කෙනෙක් වෙද්ද මේ භව නිට්ටයයි කියනු ලැබේ. ඔවුන්ගේ Nirodhen භව නිට්ටි Nirodhe වේ. හැබැයි භවනිත්‍ති සූත්‍රය තුල රූපේ සත්‍ය කර ගැනීම තුල භවනිත්‍යයි කියනු ලැබේ. ඒ රූපේ සත්‍ය දැකීම තුල සත්‍යක් නොවන බව දැකීම තුල භවනිත්‍ති නිරෝධය සිද්ධ වේ. භවනිත්‍ති නිරෝධයට යන තැනයි ඒ නිවන් මඟ බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යෝ නන්දි या तन्हा ये उपयुपादा था උපාදාන චේතසා අදිඨානාභි නිවේසානුස්සාය අයං උච්චති භවනිත්‍ති තේසන් නිරෝධා භවනිත්‍ති නිරෝධෝ වේදනාය යෝ ඡන්தோ සංඥා සංඛාර විඥාන ඡන්தோ යෝ රාගෝ යනන්දි යතන්හා ය උපාදානා චේතසෝ අදිඨානා බින නිවේසානුස්සාය අයං උච්චති භවනෙත්ති තේසන් නිරෝධෝ භවනෙත්ති නිරෝධෝති එයයි නිවන් මඟ එහෙමනම් මේ සූත්‍රය තුල පෙන්වන කාරණාවත් අනිත් හැම සූත්‍රයක වගේම රූපේ අනිත්‍යයි. රූපේ සත්‍යයක් නොවන බව දැකීමයි. රූපය කියලා කියන්නේ බොහොම සරල භාෂාවෙන් හැමෝටම තේරෙන විදිහට කියනවා නම් බාහිර. බාහිර ඇත්ත කර ගැනීමයි රූපය ඇත්ත කර ගැනීම කියන්නේ. බාහිර සත්‍යයක් නොවන බව දැකීමයි රූපේ සත්‍යයක් නොවන බව දැකීම කියන්නේ. රූපේ නිත්‍යත්වෝ අනිත්‍යත්වෝ අනිත්‍යම් බන්තේ භික්ෂුන් වහන්සේලා එහෙමයි පිළිතුර දෙන්නේ. ඉතින් මේ ධර්මයේ සම්පූර්ණම බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ බාහිර ඇත්තක් නොවන බව දකින්නයි. ඒකයි අජත බහිද්දා කියන අන්ත දෙක පෙන්වීම තුලනුත් අපිට තේරෙනවා බුදුන් වහන්සේ බලා හැමතැනම පෙන්වන්නේ බාහිර ඇත්තක් නොවන බවයි. ඉතින් මජ්ජ ඥානං කියන තැනින් ධර්මයේ දේශනා කරන්නේ මෙලොව එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුන් වහන්සේ. අනිත හැමෝම බාහිර ඇත්ත කරගෙන ඒක පින් කරනවා පව් කරනවා ස්වර්ගයට යනවා. නමුත් බුදුන් වහන්සේ බාහිර ඇත්තක් නොවන බව කිය පැවසීම තුළ පින් කරන්නවත් පව් කරන්නවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලම සිත තුලින් දැකලා මිදෙනවා. බෞද්ධයා මේ ධර්මය අවබෝධ කරගත්තා එක් මේ පින්දහම් කරනවා නම් ඒ කරන්නේ තමන්ගේ සිතේ සත්‍ය දැකලා තමන්ගේ සිත රාවක දේශමෝහ ස්වභාවයෙන් මිදෙන තැනට පිහිටවගෙන සිත පිරිසිදු කරන ආකාරයටයි පින්දහම් කරන්නේ. නැතුව දෙයක් රැස් කරගෙන දිව්‍ය ලෝක යන අදහසින් නම් පින්දහම් කරන්නේ ඒ මේ ශාසනය නෙමෙයි බෞද්ධයෙක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකෙක්. බාහිර ඇත්ත කරගත්ත කෙනාටයි බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ. බාහිර සත්‍යයක් නොවන බව දකින කෙනාටයි සම්මා දිට්ඨිකයා කියන්නේ. ඒතර සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න නම් ඔබ බාහිර ඇත්තක් නොවන බව දකින්න ඕනේ. අද බුදුන් අද ධර්මයේ දේශනා කරනවා නම් යමෙක් බාහිර ඇත්ත කරගෙන ඒ සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්. යමෙක් බුදුන් වහන්සේ දේශනා කළා කියලා ධර්මයේ දේශනා කරන්න යනවනම් මේ ධර්මය අවබෝධ නොවි මේ දර්ශනය බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන මේ බුද්ධ දර්ශනය අවබෝධ නොවි බාහිර ඇත්ත කරගෙන මේ මුළු මහත් බෞද්ධ සමාජයම නොමග යවනවා බුදුන් වහන්සේ කිව්වා කියලා බණ කියනවා ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් මුළු බෞද්ධ සමාජයම නොමග යවන මුළු බෞද්ධ සමාජයම මිත්‍යා දෘෂ්ටියට ඇදලා දමන කෙමක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා තමනුත් නිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන අනිත් අයවත් නිත්‍යා දෘෂ්ටියට ඇදලා දැමීමක් ඒ තුළ සිදු වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා යම් පිරිසක් දේ වෙනුවෙන් ඔහු නොමග යවන්නේ දෘෂ්ටිගත කරන්නේ තරමටම ඔහුට මහා පාප කර්මයකට කරගහන සිද්ධ වෙනවා. ඒ තරම් විශාල පාප කර්මයක් මේ ලෝකයේ ඇති විශාලම පාප කර්මයේ අනිත්‍යවත් මිත්‍යා දෘෂ්ටිය ඇදලා දැමීම තමත් මිත්‍යා දෘෂ්ටියේ සිටගෙන. අද මුළු බෞද්ධ සමාජයේම මේ විදිහේ ව්‍යසනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසාම මුළු බෞද්ධ සමාජයටම බැරි වෙලා තියෙනවා ධර්මය හරියට අවබෝධ කරගන්න. ඒකට වග කියන්න ඕනි බුදුබණ විදිහට මුසාවාදා දේශනා කිරීම. ධර්මය අවබෝධ නොවි බණ කියන්නේ ඈම තුලින් මුළු බෞද්ධ සමාජයේම ව්‍යසනයට ඇදලා දැමීම. මහා ව්‍යසනයක්. ඉතින් දැන් කාලය පැමිණ තිබෙනවා. දැන් මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා. හැමෝටම නිවැරදිව බණ ධර්මය ඇහෙනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටියට වැටෙන තවත් හේතු නැහැ. හැමෝටම සෝවාන් වෙන්න, සුගතිපරායන වෙන්න, මගඵල ලබන්න, ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්න, වොස්සග්ග පරිණාම නිමට නිවනට නැමුණක් කොට මේ බුද්ධෝත්පාද කල්පක ඉපදිලා නැවතත් සසර දුගතියට නොවැටෙන ඒ සුගතිපරායන වන්න අද හැකියාව ලැබිලා තියෙනවා. හරි ලාභයි බොළඳයි ඕනම කෙනෙකුට ඕනම ආගමක කියනවා නේද? තියෙන දේවල්. ඔබට ඇහෙනවා නේද? ඊට පස්සේ ආමිසයට ගිජු කළ තාලෙට ගාත කියලා මිනිස්සු මත් කරලා ඔය වගේ බොහොම බාල බොළඳ දේවල් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ඒක මිනිස්සු රැවටීමක් කියලා මිනිස්සුවත් දන්නේ නැහැ. ඒ තුල රැවටෙනවා ආමිසයට ගැට ගැහෙනවා. වරප්‍රසාද වලට ප්‍රසිද්ධියට කීර්තියට ලෝභ ලෝභ වෙනවා. ඒ තුල ඔවුන්ගේ විනාශය සෑමගේ විනාශය සිද්ධ වෙනවා. නමුත් බාහිර නෙමෙයි තමන්ගේ සිතම කියලා දකිනවා නම් ඉරිසියා කරන්න, වෛර කරන්න, ద్వේෂ කරන්න බාහිර කෙනෙක් හම් වෙන්නේ බාහිර නෙමෙයි තමන්ගේ සිතමයි තමන් හැම මොහොතෙම දකින්නේ කියලා එයා දකිනවා නම් එයාට බාහිර හොරකම් කරන්න, මංකොල්ල කන්න දෙයක් හම් වෙන්නේ ඒකේන සංවරත් තියෙන සීලානම් කියන තැනට එනවා ධර්මයේ තුලින්ම රැකෙනවා කියන්නේ නිසාමයි. මහා ආධ්‍යාත්මික දියුණුවක් මුළු සමාජයටම ලැබෙනවා මේ ධර්මයේ නිවැරදිව යමෙක් දේශනා කළොත්. ඒ සමාජයට කරන විශාල උපකාරයක්. අද නොමග ගිහින් තියෙන මේ සමාජයේ ඒ හරිමකට යෑම සඳහා මේ අත්‍යවශ්‍යයි. භික්ෂුන් වහන්සේලා මේ අවබෝධ කරගත යුතුයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ඇත්තක් නොවන බවයි. බාහිර ඇත්තක් නොවනවා නම් ඒ තුල අපි මැරෙන්නේ අපි ඒ තුල නැහින්නේ ඇයි? අද මුළු සමාජයෙන් ව්‍යසනයට වැටලා තියෙන්නේ මෙච්චර අපරාධ මංකොල්ල මේ තරම් ව්‍යසනකාරී මේ තරම් මනුස්සත්වයක් නැතිලා තියෙන්නේ බාහිර රූපේ මත ගිය නිසා. ධර්මයේ නොදන්න අය බන කියන්නේ ඈම තුලින් සිදුණු විනාශය නිසා. අද මේකට වග කියන්න ඕනි මේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරපු හැමෝම. කවදාවත් මේ දේ කරන්න හොඳ නෑ. දුර්ලභෝ manussාත්තානං දුර්ලභෝ මේ සද්ධර්මය හරි දුර්ලභයි. මේක හැමෝටම මෙහෙම ගිරව් වගේ කියවන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අවබෝධය තුල අවබෝධයෙන් තොරව ධර්මය දේශනා කරන්න යෑම ඇත්තරම තමන්ගේ කට තමන්ම කපා ගත්තා වගේ වැඩක්. කට නිසා සියල්ලම විනාශ වෙනවා. තමනුත් විනාශ වෙලා මුළු මහත් සමාජයම විනාශ වෙනවා. ඔබ දකිනවා නේද අද මේ ධර්මයේ කියලා හිතාගෙන බාහිර ඇත්ත කරගෙන බාහිර කෝටි ගණන් මේ සත්තුන්ටවත් අන්තිමටම මලක්වත් ඉතුරු වෙලා නැහැ සේරම කෝටි ගණන් මේ කරන විගඩ ඔබ දකිනවා පළතුරු කියලා මේ මේ මේ මේ සත්තුන්ටවත් නැහැ අන්තිමට මහා ව්‍යාසනයක දකිනවා බාහිර ඇත්ත කරගෙන කරන ව්‍යසන මේක මහා ව්‍යසනයක් කවදාවත් මේ ශාසනය නගා සිටවන්න බෑ මේ ගල් බැඳ බැඳ ගිහිල්ලා රූප හද හද මව මව ගිහිලා ඒ රූප වලට වැද වැද ගියා කියලා කවදාවත් මේ ශාසනේ නගා සිටවන්න බෑ. මේ ශාසනේ නගා සිටවන්න පුළුවන් බුදුන් වහන්සේම දේශනා කරනවා මගපලලාභීන් ඇතිතාක් පමණයි මහණෙනි මේ ශාසනේ රඳා පවතින්නේ කියලා. එහෙනම් ඔබ කළ යුත්තේ කුමක්ද? ශාසනය වෙනුවෙන් ඔබ යමක් කරනවා නම් ඔබ මගපලලාභියෙක් විය යුතුයි. ධර්මය අවබෝධ කරගත් අයෙකුට පමණයි ධර්ම දේශනා කරන්න ඉඩ දිය යුත්තේ. අද විද්‍යුත් මාධ්‍ය නාලිකා ඉල්ලුමට සැපයුම දෙන්න මාකටිං කරන්න නිවනත් මාකටිං කරන්න යනවා. නිවන කවදාවත් මාකටිං කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පෙරහැරවල වල සෙනග ගොඩේ නිවනක් නැහැ. මේ නිවන හරිම දුර්ලභයි. මේ රත්තරන් හරිම දුර්ලභයි. ඉමිටේෂන් හැමතැනම වගේ තමයි අද බණ කියන අය. ඒවා රත්තරන් නෙමෙයි. බුදුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි රත්තරන් වගේ දෙයක් අනාගතේ බිහි වුණොත් මොකද වෙන්නේ? මේ ශාසනය කවදා හරි විනාශ කරන්න මේ ශාසනය තුලින්ම ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීම තුලින්. ඒක තමයි මේ වීගෙන ගියේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මුළු මහත් බෞද්ධ සමාජයේම ඔබ දන්නවා මේ දොළු කන්දේ පෑන් බොන්න කියලා ලක්ෂ ගණන් සෙනග බස් වලින් ගිහලා අවසානයේ මොනවද හම්බුනේ? කිසිම දෙයක් නැහැ. අවසානයේ කැලයක් තියෙනවා. අද එතන ගොඩ නැගිලිත් තියෙනවා. ඒක ඇතුලේ රිලව් ඉන්නවා. අද භික්ෂුන් වහන්සේලා එක නමකටවත් දානයක්වත් ඒක ඇතුලේ ඉන්න බෑ. මේ රැලි වලින් කවදාවත් මේ ශාසනය නගා සිටවන්න බෑ. මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙන්න ඕනි. අධ්‍යාත්මිකව ඔබ දියුණු විය යුතුයි. මුළු සමාජයේම ආධ්‍යාත්මික දියුණුවක් කරා රැගෙන ආ යුතුයි. බෞද්ධ සමාජය කියන්නේ මහා ප්‍රඥාවන්තයින්ගේ සමාජයක්. ඒක මේ ලාභ බොළඳ තැනකට ආමිසයට ගැට ගහලා තාලෙට ගාත කියලා මිනිස්සු එකතු කරගෙන මේ නිකම් මේ මිනිස්සුගේ ඔළුව අත ගාලා අර ටොක්කක් අයිනවා වගේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙනි. අපි දැක්කා එක්තරා වික්ෂුන් වහන්සේ නම පුංචි ළමයින්ට හවස 6ට විතර කතන්දර කී කී හිටියා. ඒක විද්‍යුත් නාලිකාවක්. ඊට පස්සේ මේ ළමයි හරියට රැවටිලා ඉන්නවා. මත් වෙලා වගේ. ලොකු ආඳුරෝ කියනවා මේ පොඩි ළමයින්ට මේ මේ මේ කතන්දර කියනට වැඩිය නරකද ලොකු අයට මේ වගේ කතන්දර ටිකක් කිව්වනම් මත් වෙලා යන. දැන් මේ හාමුදුරුවන්ට කියනවා ලොකු අයටත් කතන්දර කියන්න. දැන් මේ හාමුදුරුවෝ ලොකු අයටත් කතන්දර කියනවා. දැන් ලොකු අයත් මත් වෙනවා. කතන්දර වලට අර තාතා එක එක විදිහට හදලා ගොතලා කියනකොට හැමෝම රැවටෙනවා. දැන් ලොකු අයත් රැවටිලා. දැන් සෙනඟ ගොඩාක් වැඩි ඉතින්. සෙනගනේ ලොකු ආමුදුරන්ටත් ඕන උනේ. දැන් ශාසනයට මොකද වෙලා තියෙන්නේ? හැමෝම කතන්දර අහා යනවා. අවසානයේ විශාල පිරිසක් එක්ක ඔවුන් පෙරහැරවල යනවා. හරියට දෙව්දත්ගේ ශාසනය වගේ. මෙන්න මේ වගේ දේවල් විගඩන් ගොඩාක් අද මේ මේ මේ මෑත යුගයේ වෙනකොට සිද්ධ වෙනවා. ඔබ පරිස්සම් වෙන්න. ලාභ බොළඳ දෙයක් ඇහෙනවා නම් ඒක බුද්ධ ධර්මයේ වෙන්න බෑ. ඔබ රැවටෙනවා පමණයි. නූතන දෙව්දත්ලා බණ කියනවා. ඔවුන්ගෙන් ගැලවී නිවැරදි පිරිසුදු ධර්මයක් අසන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. ඒ ඔබගේ වගකීමයි. මේ රූපය ඇත්ත කරගෙන බාහිර ඇත්ත කරගෙන කියන බණක් කවදාවත් බුදු බණක් වෙන්නේ නැහැ. මේ සූත්‍ර පිටක හැම එකම ඔබ බලන්න කොහෙද තියෙන්නේ රූපය ඇත්ත කරගෙන කියපු බණක්. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ. මධ්‍යම ප්‍රතිපදාවෙන් තොරව සූත්‍ර පිටකේ කොහෙවත් බුදුන් වහන්සේ බණක් දේශනා කළා නැහැ. ධර්ම දේශනා කළා නැහැ. අද ඒක අවබෝධ කරගන්න නැතුව බණ කියන්නේ යාමි ලොකු වේසනයක් වෙලා. ඇස්සරින්න කාලයයි. හැමෝගෙම දැස් අවදි වෙන කාලයයි. ශාසනයේ දියුණුව නම් අධ්‍යාත්මික දියුණුවයි. ඒ සිදුවන්නේ ඔබගේ අධ්‍යාත්මික ගුණ වගාව තුළයි. හැමෝටම නිවැරදි නිවන් මඟ හඳුනා ගන්නට මේ කාරණා හේතු වෙන්න ඕනේ. හැමෝටම තෙරුවන් සරණයි